ඒක නමුත් මම අහගෙන ඉන්නකොට මට තේරුණා මේ මේක ඇතුලේ තියෙන මේ නන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කිරීම තුළ ඇතුළේ තියෙන පටලවිලි දෙක තුන. ඒක තේරුම් අරගත්තාම මම හිතනවා විචනාත්මකව බලන්න පුළුවන් කියලා. ඒකෙදී මේ ඔය අපි කියපු එකම මම ඔය කතා කරන්නේ. අපි දැන් කතා කරන කීයකෙදී පටිච්චසමුපාදයේ තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න හදන්නේ. පස්සේ පටිච්චසමුපාදයේම ස්වාමීන් වහන්සේ පසු දේශනාවට ඉදිරිපත් කළා. ඉතින් ඒකෙදී යනකොට භාවනා කරන කෙනෙකුට හතර පොලකදී මට තේරෙන විදිහට හතර පොලකදී මේකට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ධර්මයේ අතර ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒක හුනේ නැත්නම් මේ යෝගාවචර දැනගෙන අතර පොලේදී ඒ විදිහට ක්‍රියාත්මක කර නැත්නම් කර්ම චක්‍රය වැඩ. එචා ඒන වෙලාවේදී මේ ධර්මයේ ඥානන්ද ස්වාමීන්ගේ ධර්මයේ අපේ ඔළුවට එන්න ඕනේ. මෙන්න මෙතනයි මේ මේක කඩන්න පුළුවන් තැන කියලා. එතෙන්දී ඒ නියපොත්තෙන් කඩන්න පුළුවන්. ඒකට කිරිබිම්මල් නැට්ටක් වගේ වෙනවා. ඒ කියන්නේ අපි කොතනදීද මම අවසින් ඇඟිලි ගහන්නේ ඇඟිලි ගහන තාක්කල් පටිච්චසමුපාදේ නැහැ. කොතනදීද මම හොඳටම අඩු වෙන්නේ එතකොට පටිච්චසමුපාදේ ඉඳ දීලා යෝගාවචරය කළ යුත්තේ මොකද්ද? මේ මේ ටික මතක් කරලා එතකොට කළ යුත්තේ මොකද්ද නිකන් ඉන්න එක. අන්නේ නිකන් ඉන්නේ කොතනදීද කියන එක අද ප්‍රශ්නයක් කරගෙන ඔක්කොමලා කියනවා පටන් ගන්නටත් ඉස්සලා නිකන් ඉන්න කතාවක් කියලා. වීර්ය කරන්න ඕනේ දැන් ධර්මයේ අවබෝධය වෙලා තියෙන්නේ කොහොමදත් නිවන් දැකලා තියෙන්නේ කියන කතාවක් කියනවා. එතකොට අකිරිය වාදයකට වැටෙනවා නැත්නම් මේක නිකන් මේ විශාල ගැඹුරු ධර්මයක් පුංචි කරන්න යනවා. මමත් බණ කියනකොට කීපතාවක් කියලා තියෙනවා. උඟක් වෙලාට තියෙන්නේ නිකන් ඉන්න එක කියලා. නමුත් නිකන් ඉන්නකොට තැනක් තියෙනවා. එතෙන් යනකම් කලියුත්තක් තියෙනවා. අන්න එතෙන් ගියාට පස්සේ නිකන් ඉන්න ඕනේ. ඉතින් යෝගාවචරයට තමයි කෙලි මේ වගේ කීම එන්නේ. ඒක මේ පෙර කළ පින් වලවත් භව තුනකවත් මොනවාද මේ ත්‍රි හේතුක ප්‍රතිදාන දේවත් නෙවෙයි. මෙන්න මේක අල්ලන්න පුළුවන් නම් මෙන්න මේ මං කියන්න හදන තැන මං කියන්නේ මම මේ දරුවත් වශයෙන් කතා කරනවා කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා ඒක නට දසපාරමිතා පිළිලා තියෙනවා කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙනවා කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා එයා විපස්සනාව දන්නවා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා එයා සෙල්ලක්කාරයි කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනකට පරිසම් මේ ජොන්සුමස් කාලේ තියෙනවා. ඉතින් ඒ අල්ලන්න පුළුවන් තැනට මේ ඥානංසංශකේ ධර්ම සම්භාරය එකතු කරන්න නම් දැනුම් සම්භාරය එකතු වෙන්න ඕනේ. එතෙන් දැනකම් භාවනා කරලා මේ දැනුම එන්න ඕනේ. චින්තාමය ඥානයක් වශයෙන් ඒ එතෙන්ට ගියාට පස්සේ උදව් වෙන්න ඕනේ. මේක කටේ තියන කටපාඩම් කරන්න ඔතෙන්ට යන්න බෑ. ඔතෙන්ට ගියාට පස්සේ මේක දන්නේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක එකතු වීම මේ සුතමේ වශයෙන් ඇහුවට ඔක චින්තාමේ වශයෙන් තියාගෙන භාවනාදී මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙතනයි නිකන් ඉන්න ඕන තැන ඇයි නිකන් ඉන්න ඕනේ මෙන්න හේතු. ඒක ওই ගමනේදී කීප තරකදී අපිට කතා කරන්න සිද්ධ වුණා. කිටියෙන් අපිට පෙන්වලා දෙන්න පුළුවන් චූලසුඤ්ඤත සූත්‍රයේ පෙන්වලා දීලා තියෙන විදිහට පියවර හතරක් අපි දැන් Nissan වනේ ඒක නිකන් පාරිභාෂිත શબ્දමාලාවට දාගෙන තියෙනවා. අපි මේ ගත කරන ජීවිතේ විශේෂයෙන්ම සුදු ඇඳගෙන ඉන්න කට්ටිය දැඟිලි දික්කලා කියතයි ඒගොල්ලෝ ඉන්නේ කාම ගුණවල. කාමේ වඩනවා. ඇහි රූප බලමින් කනේ ශබ්දාර්ථමින් ඒවට උපකරණ එකතු කරමින් කාම ගුණ කාම කියන පොත් කරනවායි කියලා. කාමේ පොත් කර කර ගොඩ ගහගෙන ඉන්නවා. ඒ කාම ගුණයන් වල ජීවත් වෙන කෙනා ඉතින් පුදුම තරළුවක ඉන්නේ. පුදුම පීඩාවක ඉන්නේ. පුදුම අසහනක ඉන්නේ. මොකද මේ එක්කෙනෙක්වත් ඒක සන්තෝෂ කරලා මැරිලා නැහැ. අතිත්තෝ කාමදාසෝ ඌනෝ. ඒක අතෘප්ති කරමයි. ඌනමයි. කාමයට දාසමයි. ඉතින් ඒ කට්ටියගෙන් සමහරේ මේකෙන් අබිනිෂ්ක්‍මණය කරනවා. කාමයේ අතහැරලා දුක්ඛ මූලගත ශුන්‍යාකාරගත කියන්නේ කාය විවිකේ හොයාගන්න. කාය විවිකේ හොයාගත්තට පස්සේ එයා කාමෙන් වෙන් වෙනවට කන්දර නැගපු කතාව තියෙන පල්ලේ අපේ චිත්‍රේ. කන්දර නැග්ගා. නැග්ගට පස්සේ නැගපු නැති කට්ටිය හිතනවා දැන් මේගොල්ලෝ ඉන්නේ ජොලිය කියලා. නැගපු කට්ටිය නැගපු කට්ටිය මල අමාරුකටපත් වෙනවා. මෙතන ඉන්න කට්ටියගේ ආහඳුරුගේ මූණ අට වෙලා තියෙන හැටි හිතාගන්න මේ බැවිදි වුණාට පස්සේ අර කම්බේ මේ කම්බේ නේකට හම් වෙන බම්බුවක් නැහැ. හරි අපහසුරපත් වෙනවා මොකද කාම සංඥාවෙන් පීඩා ලබන. කාම සංඥාව කියන්නේ අර කරපු දේවල් පිළිබඳ මතක සටහන. ඒකට අපි කාම ඡන්දේ ව්‍යාපාදේ චීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියනවා. මේක ඒකාන්තයෙන් ඇත්තම අතීත මතක සටහන් විතරමොත් නෙවෙයි සංඥා හැම කෙනෙක්ම අනාගත සැලසුමක ජීවත් වෙනවා. ජීව වගේමයි. එහෙම නැත්නම් ජීවත් වෙන්න බැහැ නැත්නම් සීදීනස ගන්න ඕනේ. ඒකට කියන්නේ epistemological suicide එහෙම නැත්නම් ඥාන විභාගීය සීදීනස ගැනීමක් කරන්න ඕනේ. කාටරි අනාගත සැලසුමක් නැත්නම් ඒක සීදී නැසගෙන. අද ගොඩාක් වෙනවා ඇමරිකාව. ජපාන. ආර්ථිකය ගිහිල්ලා යන්න කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ලොකු සතුටක් තියෙන ඉල්ලලා මැරෙයි. හිරෝෂිමා ගිනි කන්දේ පැනලා මැරෙන්න. මෙල්බන් වල වෙස්ට් ගේට් එකේ පාර්ලිමේ පැනලා මැරෙන්න. ඉතින් වාහන නැතර ගන්න තහනම්. වාහන නැතර කරුවොත් නැතර ගන්න නැතර කරා පැනන. දෙපැත්තම වීඩියෝ කැමරා දාලා තියෙනවා. ඒ මොකද ඉතින් ගිහිල්ලා දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා සංඝයා ළඟ තියෙන හැම කෙනා ගාම එක බුදු වෙන්න, එක රහත් වෙන්න, එක නැත්නම් ධර්මදර විශිෂ්ට ධර්ම කතික වෙන්න තියෙන ඔබේ විහාරාධිපති අනම්මන ගොඩක් තියෙනවා. ඒක නැත්නම් ෂුවර් මතක තියාගෙන සීදීන සාරා. මේක හොඳයි. මොකද්ද? මේ අනාගත දරද. මේ ඔක්කොම වැටෙන්නේ කාම සංඥාවලට. ඉඳගත්තට පස්සේ මෙව්ව තමයි පීඩා කරන්නේ. ඔළුවට කිසිසේත්ම අරමුණට හිත තියන්න බෑ. තිබ්බත් ලාහට තිබ්බ ගෙඹෝගේ පණිනවා හිත. පණින්න හේතුවක් තියෙනවා. කාමයේ අතහැරියාට පස්සේ කාම සංඥා නැගිටිනවයි කියන එක ඒ කාමයේ අතහැරපේකන දන්නේ නැහැ. එයා හිතනවා කාමයේ අතහැරපුවාම ඔක්කොම අතහැරේ කියලා. අතහැරෙන්නේ නැහැ. කාම සංඥා වැඩි වෙනවා. තුවාලේ පෑදුවාට පස්සේ වරන්ගේ රිදෙනවා. ඒ සුතමිඥානේ තියෙන එක නම් දන්නවා කැලීර ගියාට මොකොත් හම්බෙන්නේ හම්බෙන්නේ කායි විවිකේ විතරයි චිත්ත විවිකේට වෙනම ප්‍රයත්න කරන්න. මම කැමම විශේෂණය කළා කියනවා ගිහිගිය අතහැරපු කෙනාට ගිහිගිය අතහැරපු මේ ලාභ ලබන්න ගිහිගිය අතහැරපු පමණින් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ චිත්ත විවේකයේ සඳහා සීල ශික්ෂා නෙවෙයි සමාධි ශික්ෂා වඩන්න වෙනවා. සමාධි ශික්ෂා වඩනකොට පරණ මතකයි අතීත සැලසුමයි දෙක පුරවනවා මැදට ඉන්න දෙන්නේ. ඉතින් එතකොට බුද්ධ ඥානස ළඟට ආන්න ගිහිල්ලා කියනවා ඔන්න ඔබ ආන්ති කියපු නිසා අපි ගිහි ගිය අතහැරියා. දැන් අර ලෝක දෙකක මම හිර වෙලා මේ පැත්තෙන් කාමයේ අතහැරපු කාමයේ පැත්තෙන් කාම සංඥා මම මොකද කරන්නේ? ඒක ඒක වළංගු ප්‍රශ්නයක්. ඒක බුදුහාම කියනවා රූපයකට හිත දාන්න කියලා. රූපේ තමයි අපි කාය කායන පස්සම කියන්නේ ආනාපාන කියන්නේ පිම්බි මෑකිලිම කියන්නේ සවම දකුණ කියලා කියන්නේ යනකොට එනකොට රූපයකට හිත දාන. එතකොට ඒ රූපෙට හිත දාන්න පුළුවන් නම් ඒකට හර කියන්න පුළුවන් ඒ දාගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම ආස්වාස් ප්‍රසආදයේ තියෙන හැම චිත්තක්ෂණයකම පිම්බි මෑකිලිම කරන කෙනෙක් නම් එහි හිත තියෙන හැම චිත්තක්ෂණයකම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න හැම චිත්තක්ෂණයකම සක්මන් කරනකොට සම්බක් වන්න බව දන්න හැම චිත්තක්ෂණයක යට කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. ඒක දන්නවනම් ඕකම නිවනක්. ඒත් ගත කරන අරමුණේ ගත කරන හැම චිත්තක්ෂණයකම මිතුආකල් සංසාරයේ ওই දියසුලි හදන තරම් උග්‍ර කාමයේ සහ ඒකේ හෙවණැල්ල වෙන කාම සංඥාව දෙකම නැහැ. නිසා අපේ එකම නිවන ඒකට කියනවා තදංගනේ බුද්ධි කියලා පුළුවන් තරම් චිත්තක්ෂණ ගානක් වර්තමාන හිත තියෙනවා. මෙතන ඉන්න එක්කෙනෙකුටත් ඒක නැත්තේ නෑ. මේ එක්කෙනෙක්වත් ඒකට සතුටු නෑ. මේ එක්කෙනෙක්වත් ඒක වටිනාකම තාම දන්නේ නෑ. ඒ නිසා මේගොල්ලෝ හිතනවා නෑ මට එහෙම අරමුණක හිත තිබ්බට හිත විතපනිනවානේ. ඉතින් ගෑ වෙන අරමුණ එනවනේ මට තාම මේ මේ ධානය ලැබුන්නේ නෑනේ. මාර්ගඵල ලැබුන්නේ නෑනේ. අභිඥා ලැබුන්නේ නෑනේ. ඒ නිසා හිතනම් තිබ්බයි කියප්පා ඇති වැඩක් නෑනේ. කියලා ඒ වර්තමාන හිත තිබ්බත් අගේ නොකිරීමේ ශාපේ තමයි පැවිද්දන්න තියෙන එකම දුර්ලභම. පැවිදු කිසි කෙනෙක් අදක්ෂ නැහැ. ඒකට දැනන්න පුළුවන් අගේ කරන්න. අගේ කරන්නේ නැති නිසා අරමුණක හිත පවත්න්න බෑ. ගිය ගමන් කම්මැලි එතන ඉති වැඩක් නැහැ. ඉතින් කාමේසා කාම සංඥා නැතිව යට තේරෙන්නේ නැහැ. යට දැන් මෙතෙන්ද ගිහිල්ලා දැන් හරි අරමුණේ තිබ්බයි මොකක්වත් ලැබුණේ නැහැ. කහා පාට ආවේ නැහැ. උඩ ගියේ නැහැ. අරක මේක නැහැ. ඉතින් ඒ නිසා යා අර අරමුණක තිබ්බ හිත අරමුණේ වෙනස් වීම දකින්ද අනිත්‍ය දකින්ද විපරිණාමය දකින්ද මේකට ගියාට මොකද මේකේ මට සාන්තියක් දෙන්නේ නැහැ. මම විශ්වාසයේ තිබ්බ ආනාපානෙත් වෙනස් වෙනවා. මම විශ්වාසයෙන්ගේ පිම්බි මැකිලිමත් වෙනස් වෙනවා. මම මේ එක ටිකට පිටියන් දිහාින්න කයවත් ධානින්න බෑ තලියන්න හිතෙනවා. සක්මන කරන්න ගියාම ඉඳ ගන්න හිතෙනවා. වම තියෙනකොට දකුණ බලන්න හිතෙනවා. මේ වීමේ වෙනස් වීම ගොජ දමමින් පෙන්වනවා. යෝගාචරය බලන්න කැමති නෑ. දකින්නකොට හිතනවා වැරද්දට. මේක තන්නේ කර කර්මස්ථානාචාරවලගේ වැරද්ද. කර්මස්ථානාචාරවලට කමසාවිදි හදලා දෙන්න ඕනේ පුත්‍රිවම තමයි. යෝගකට ඵලයන් ඔකට යන්නේ මොකද? කාමේසා කාම සංඥායන් කරා. බෑ ඔයා විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ඔය ආනාපානෙ ඔය කිව්වට හිටින්නේ නෑ. කියන්නේ යෝගාවචලව කියව ගන්න. ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. කාඩක්වත් කියන්නේ. මම මෙතෙක් කල් කියලා තිනවා ඕ කිසිම කෙනෙකුට ඒක බෑයාමේ විශ්වාසයට තිබ්බ ආනපාන වෙනස් වෙනවා කියලා චෝදනා පත්‍රය. අවදාරි කරගන්න පුළුවන් උනොත් එච්චරයි මේ පොයින්ට් එකට මම මේ කතා කරන්නේ. යම් වෙලාවක ආනාපානේ දිහා කමන්නේ කම්මැන්නවත් කමන්නේ අනේ කාමේසා කාම සංඥාවක් දතු ඉන්න පුළුවන් උනා ඊට වැඩිය චිත්තක් දකින්න පුළුවන් කියලා බැලුවොත් විතරක් ආනාපානේ නැත්නම් රූපේ නැත්නම් ගත්ත මූල කර්මස්ථානේ වෙනස් වීම දැක් ගන්න පුළුවන්. ඒක චෝදනාවක්වත් අත්තර දක්වත් නෙමෙයි භාවනායි අනිවාර්යයෙන් ඉදිරි පෙරවිලේ ලකුණක්. අනිත් එක සමතේ ඉක්මවව කියන එක. විපස්සනාට හිත ගියයි කියන. අනිත්‍ය පේන්න පටන් ගත්තා. මං කියවලා තියෙන හැම කමඨාන් වார்த்தාවකම තියෙන්නේ අනිත්‍ය පේනකොට ඒක චෝදනාවකටපත් කරගෙන ඒක සතිය නැතික මේ ලකුණක් කියලා හිතලා සමාධිය නැතික මේ ලකුණක් කියලා අරමුණේ චපලකමක් කියලා හිතලා වැස්ස නිසා ආවයි කියලා කැස නිසා ආවයි කියලා මැසොරිතාවයි කියලා චෝදනා පත්‍ර ලියනවා. අරමුණේ වෙනස් වීම දකින්න කැමති නැත්නම් පටිච්චසමුප්පාදයක් නැහැ. පටිච්චසමුප්පාදයේ තියෙන බලානින්න අරමුණ වෙනස් වෙනවා කියන එක තමයි. ඒක වෙනස් වුණා නම් කියන්නේ වෙනස් වීමට ලෑස්තිලා කියන්නේ විවෘත වෙච්චරයි මේ නිවෙන නිවීමෙන් කියන හදන එච්චරයි. ලෑස්තිලා ගියා නම් ඒක වෙනස් වීම ආධුනිකයෙකුට විනාඩි 45ක් යනවා. මුදුවට බහනා කරපිට හුස්ම දෙකයි බලන්න. බලපුවා හුස්ම නොපෙනිය. ලෑස්තිලා ගියා. ණයකට ගත්තේ නැත්නම්, දඩේ කරගත්තේ නැත්නම්, චෝදනාවට ගත්තේ නැත්නම්, හරි අඳුර ගත්තේ නැත්නම්. වෙනස් වෙලා ගියාට යෝගාවචරය එක්ක 100%ක්ම නැති වෙන්න හිතනවා. එහෙම නැත්නම් 100%ක්ම ඇති වෙන්න හිතනවා. කේවල தත්වලට යන්න පටන් ගන්නවා. මේකේන සාපේක්ෂ අනුපුබ්බි විදියට මේක අඩුවීමක් වෙන්නේ. ගොරෝසුකම සියුම් වෙලා අරමුණ තිබුණ එක ඔය මහා නිදාන සූත්‍රයේ පෙන්වන්නේ දිය වෙලා දිය වෙලා දිය වෙලා යනවා. ඉවර වෙනවයි හිතන්න එපා. ඉවර වෙන්නේ නැහැ. හැබැයි දිය වෙලා යන්න පටන් ගන්නකොට රූපය බුද්ධ වචනින් කියන්නේ රූපේ රූප සංඥාව බාටපත් වෙනවා. දැන් මේ දිය වෙමින් යනවා. තියෙනවා නම් බැලුවොත් තියෙනවා නවන්නේ නැහැ කියලා බැලුවොත් නැහැ. සද්දක් තියෙනවා හැබැයි මට නෙමෙයි කතා කරන්නේ. කයි වේදනක් තියෙනවා ඒක ඉවසගෙන ඉන්න පුළුවන්. හිතවිලිත් නැත්තේ නෑ හැබැයි හිත හිතන දේවල් නෙවෙයි. අන්නේ දෙන්න ගියාට පස්සේ ඔන්න යෝගාවචරයට මම ඕ කියන්න ඕන දැන්න නිකන් හිටපන් කියන තැනට එනවා. කාමෙත් නෙමෙයි කාම සංඥාවක් නෙමෙයි රූපෙත් නෙමෙයි රූප සංඥා ඊට පස්සේ ඔතන බලාගෙන හිටියොත් සම්පූර්ණ පටිච්චසමුප්පාදේ තේරෙනවා. මමයා නෑ හිතන. ඇඟිලි ගැහිම් නෑ හිතන. මාන්නේ නෑ හිතන. ඒකට බුදුරජාණන් වහන්සේ එතෙන්ද ගියාට පස්සේ ඇත්තට මේ නිවන නිවීම තමයි ඒක තියෙන්නේ. එතෙන්ද බුදුරජාණන්සේ ဒုတိ ය චේතනා සූත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. මහන්නේ මේ තරමටම කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා. කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කළා. රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් තරම් දක්ෂ යෝගාවචරයෙක්. මට්ටම් හතරට ගියාට පස්සේ ඒ ඒත් මේ විඥාණය යංච චේතේති අංච පකප්පේති අංච අනුසේති ආරම්මන මේතම් හොති විඥානස තිතියාව කියලා මොකක් හරි චේතනාවක් පහල කරන්න එකකින් විඥානේ වාසය ලබන මොකක් හරි ප්‍රකල්පනා කිරීමේ විඥානේ වාසය ලබන නැත්නම් අනුසේවත ඥානේ ලබන ඒතර යෝගාචර දැනගන්න ඕනේ මේ විඥානයේ තියෙන ඇස්බැඳුම අල්ලන්න නම් නැත්නම් පටිච්චසමුප්පාදේ 100 100ක් යන්න දෙන්න නම් විඥානයේ දාන මේ ෂට මේ ෂට ගති වංචනික ගති චපල ගති අයින් කරන්න මේ වෙලාවේදී එක එක පුංචි පුංචි චේතනායන හරි බලන්න කියලා. මේ නිකන් ඉන්නකොටදී අරක කෙරුවොත් නැහැ මේක කෙරුවොත් නැහැ අර කරන්නද කියලා අහගන්නවනේ මේක කරනවා කියලා විචිකිච්ඡා එනවා. එතකොට බුදුන් කියනවා ඒක නිසා අදිෂ්ඨාන කරන යන්න මෙතෙන්ට ගියාට පස්සේ නිකන් ඉන්නවා කියන්නේ මොකක්වත් මේ චේතනා පහළ වෙන එක අගය කරන්න එපා. චේතනා කරන්න එපා. සිය දිවිනස ගැනීම. සිය දිවිනස ගැනීමක්. මොකද අපි ජීවත් වෙන්නේ චේතනාව. චේතනාම් බිකවේ කම්මං වදා. ඒක නතර කරන්න ගියා බැරි නෑ. කරන්න පුළුවන්. හැබැයි ඒක සීල ශික්ෂා නෙමෙයි සමාධි ශික්ෂා නෙමෙයි ඒක ප්‍රඥා ශික්ෂාට. ඒක තමයි ගිරිමානන්ද සූත්‍රය සඳහන් කර තිනේ සබ්බ සංකාරයේසු නෑ සම්මලෝකේ අනුබිරත සංඥා සබ්බ ලෝකේ අනාබිරත සංඥා මේ ලෝකේ උපයුපාදාන චේතස අදිඨානාබිදිවේසානුසයා තේ පජහන්තෝ විරමචින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාබිරත සංඥා ලෝකේ තියෙන ලොකුම අනාබිරතිය ලොකුම දානි මෙතෙන් යනකම් හිත සුද්ධ කරාට පස්සේ මේකට චේතනාව දාගන්න එපා චේතනා ඉබේ එන්නේ මේ ඇවිල්ලා අර්ග කරොම් මේක කරන මේක සුද්ධ කර ගන්න ඕනේ මේක සම්මතෙද මේක විපස්සනාගේ ඉස්සරහට දැන්නේ පස්සට දැන්නේ මම නිවන් ලැබලා කියලා එක එක අංජබජල් එනවා ඒ සේරම විඥානය කොක්ක ගහගන්න හදන තැන විඥාන කොක්ක ගහන්න බෑ ඒ වාවට මම කියන්න එපා මගේ කියන්න එපා මගේ ආත්මය කරා ඔය ඇවිල්ලා පළච්චාවයි ඊට පස්සේ ප්‍රකල්පනා එනවා එතන පළවෙනි විතරක හය වැඩි වුණාට පස්සේ යට තියෙන විතරක හයක් තියෙනනේ ඥාති විතරක ජනපද විතරක අනවජ්ජන්ති සංයුක්ත විතක්ක, ලාභසත්කාර පරිසංයුක්ත විතක්ක, අමර විතක්ක, පරානුද්යදා පරිසංයුක්ත විතක්ක. අපි මේ ධර්මික ජීවිතය කියලා එකක් තියෙනවා. ඒව ඔක්කොම එන්න බණ. ඒවා හේරම කෙලෙස් එකයි. ඥාතියින් ගැන හිතුවත්, අනුකම්ප අනුකම්පා කරන්න හිතුවත්, පව් කරන්නේ නැතුව, ආපත්‍ය කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවත්, ලෙඩ රෝග ඇති කරගන්නේ නැහැ කියලා හිතුවත්, ජනපදවල තියෙන දේවල් හිතන එක සේරම අකල්ප නෑ. කෙලෙස් වෙනවා. ඔය දැන් මේ ජීවිතේට කෙලස් නෙවෙයි. දැන් ඉතින් අම්මට තාත්තට පිරහල කන්න ඕනේ. අනුන්ට අනුකම්පා කරන්න ඕනේ. ලෙඩ නොවි ඉන්න ඕනේ. බැනුන් නාන ඉන්න ඔක්කොම ඇත්ත. දැන් මේක සදාචාරය. ඔය තියෙන්නේ. ඔය සදාචාරය අන්නේ ඇණයක් වෙන්න. කොක්කක් වෙන්න. ඉතින් අතින් දිගේ ඊට පස්සේ යුවෙන ප්‍රකල්පනා මාර්ගය. මේක කල්පනා කරබැන්නේ. ඒව එනකොට දැනගන්න ඕනේ මේ කාමෙත් නෙවෙයි, මේ කාම සංඥාවක් නෙවෙයි, රූපත් නෙවෙයි, රූප සංඥාවක් නෙවෙයි. මේ ප්‍රකල්පනා මතුවෙනවා. පුරුද්දට දුවනවා. ඒක දුවනකොට පටිච්චසම්පාදේ බාධායි. මේක නතර වෙච්ච ගමන් පටිසම්පදාය සම්පූර්ණ චිත්ත රංගපාණ්ඩ පටන් ගන්නවා. ඊට පස්සේ අනුසේන. අර දෙන්නම අයින් කරන්න පුළුවන් කියලා බුදුදනසේ කියලා තියෙන අද්දුච්ච චේතනා සූත්‍රයේ. ඒකට අනුසේ මතුවෙනවා අර පරණ කරපු කර්ම වල විපාක බාර වෙනවා. ඉඳපු ගමන් මේ ආම්දුරෝ කහින්න පටන් ගන්නවා. එනතම් මේ පැත්තේ මොකක් හරි ඇවිල්ලා අර ලස්සන බාධා කරන්න යනකොට භාවනා කරන්න යනකොට මොකක් හරි නිකන් එතකොට එහෙනම් මම කොලා මේ පැවිදිච්ච එක නේ බලන්න මට කරදර කරන්නේ නෑනේ මේ මැස්සෙක් කියලා කරදර නෑනේ මේ සත්‍යක් කියලා කරන්නේ කියලා තේරුම් ගන්නෑ මේ පරණ තියෙන අකුසලයක විපාක වාරයක් කියලා. මෙයත් එක්ක පුද්ගලිකව වෛරපන. එහෙනම් වැස්ස නොහින්න බැරිද කියලා අහන්නේ. මැස්සන්නේ මේක තැනම වහන්න නැතුව වෙන තැනකට යන්න බැරිද කියලා අහන්නේ. ඉතින් ඒ ඔක්කොගෙම වෙන්නේ පටිච්චසමුපාදේ පැත්තක දාලා මැස්සට යට වෙනවා පටිච්චසමුපාදේ. වැස්සට යට වෙනවා පටිච්චසමුපාදේ. ඒව වෙනකොට මම යමතු වෙනවනේ. දැන් මේ ආන්ගොත් එක මාරි කරලා මේ ආන්ගොත් බැන්නනම් සාදාට වෙන්න පුළුවන්. යාම් වැරද්දක් කෙරුවා වෙන්න පුළුවන්. නමුත් මේ වෙන්නේ පරණ කර්ම ශක්තියක් කියලා දන්නවනම් අලුතෙන් කර්ම රසන කර ඉඳගෙන හික්මීම තමයි හික්මීමේ සීල සමාධි ප්‍රඥා ප්‍රඥා ශික්ෂා. මේකයි යෝනිසමංස්කාරය. මේකයි සතිය කියලා කියන්නේ. මේකයි පටිච්චසම්පාදේ කියලා කියන්නේ. මේක අපි ළඟ නැහැ ආගමික වෙන නිසා. සදාචාරයේ තියෙන නිසා. ආගම තුලින් මේ කවදාකවත් පෙන්වන්න බෑ. මේකට ඥානන්ද හැමෝටත් අහුවෙලා ඉන්නේ. අහුවෙලා තියෙන තැන තමයි ස්පර්ශයට ඉස්සරලද චේතනා තියෙන ස්පර්ශයට පස්සේද කියන එකේ ඥානසංශේ පැහැදිලි අර්ථකථනය දීලා නෙමෙයි අපවත් වෙන්නේ. දැන් මේකෙදි කියනවා ස්පර්ශයෙන් තමයි පටන් ගන්න කියලා මහබෝසත්න් වහන්සේ කියන්නේ කියලා. ඊපස්සේ මාරතන් බහසන් වහන්සේ කියනවා පසපච්ච වේදනා වේදනාපච්ච තණ්හා. එතකොට පස්ස නිසා වේදනාව පහළ වෙනවා කියන තමයි අටුවාව ගත්තේ අභිධර්මයේ ගත්තේ. ඒක තමයි මේ මේකේ පෙන්ලා දෙන මොකේද නිදාන මහණජාය. ඥානසත් හරියට උත්සාහ කළා මේක සම්මාදිටි සූත්‍රයෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ. පස පසට දාන්නේ. අහලා තියෙනවනේ මතකනේ. ඒකෝර මෙතන පැහැදිලි පටලවිල්ලක් තියෙනවා. පස පසට දානවද පස ඉස්සරහට දානවද? රස ඉස්සරහට දාපුවහම අටුවාව අටුවාචාර්ය වහන්සේ දිනනවා. අපි ධර්මයේ දිනනවා. දැන් මේකට සාක්ෂියක් මේ. මදුබින්දික සූත්‍රයේ සාක්ෂියක් මේ. නමුත් බුද්ධ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා සම්මාදිට්ඨි සූත්‍රය ඥානසාධික දෝෂ නෙමෙයි මම කියන්නේ. සම්මාදිට්ඨි සූත්‍රය කියලා තිනවා වේදනා සංඥා චේතනා පස්සමනිකා. චේතනාව ඉස්සර වෙලා ස්පර්ශය එන්නේ. මම ස්පර්ශ කරන්නේ මම කැමති දේ තමයි. ස්පර්ශ කරපු දෙයට කැමැත්ත නෙවෙයි. මේ දෙකට ආවට පස්සේ මොන අපබ්‍රන්තේ මොන අපබ්‍රන්තේ මේක කියලා දෙන්නද මොන මිනිහරද කියන්න පුළුවන්නේ ඉස්සල කීපක පස්සේක ප්‍රතිස්ථාපනය වෙනවනේ නිෂේධනය වෙනවනේ මෙතනදීම අපි මෙල්බන් වලට කරපු ධර්ම සාකච්ඡාවක මේ කට්ටිය මේ ප්‍රශ්නේ අහුවා සාංශ එක දැනක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පස්ස පංචකම පහක් කතා කරනවා තව තැනක වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කටුකුරුන් දෙසාංශේ පතු කරනවා ඒත් කතා කරන්නේ සූත්‍රයේම කොටස් අරගෙන දැන් මේ දෙකේදී ඔබ වහන්සේගේ මතය මොකක්ද කියලා. මෙච්චර මම ඒ ගැන ඒකට හිතලා තිබුණා. ඒක මම කියව යමක් ඉස්ස ඉස්සලාම අපි දකින්න වෙලාවට නම් පස වේදනා සංඥා චේතනා මනසිකාට තමයි. දන්න දේවල් ගැන කතා කරන්නට යනකොට චේතනාව තියෙනවනේ දැකපු එකේ. චේතනා වේදනා සංඥා චේතනා පස මනසිකා. ඒකට චේතනාව හසුරුවපු දේ විතරයි අපි අල්ලන්නේ. එතන මේ සංඥා ඔක්කොම හිටියට මම එක සංඥානමකට ප්‍රියයි කියලා කියනවනම් මේ වෙලාව අපේ ගන්න වෙයි. පරණ ඉඳලම මේ මනසව කොහොම හිටියත් මට ප්‍රියයි. ඊට ගිය තැන ආදරජ මාලිකාව. ඊට පස්සේ මම ප්‍රිය වෙන්න හේතු කියන්නේ චේතනාව විසින් දෙන ලනුවක්. සංස්කාර විසින් කරලද විඥානයක්. මේක මේ කතාවේදී ඥාන දහමුලන්ට හෙලි කරගන්න බෑ. දැන් මෙතන යන්නේ පස්සර කරන දෙයට විරුද්ධ වෙලා. පස්ස ඉස්සර වෙලා ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනස නමුත් මම පහුගිය ටිකෙත් ඔය අදිනකොට කරා මදුපිණ්ඩික සූත්‍රයේ ඒකෙදිත් කියන්නේ ඕකමයි. ඔතනම ෆෝමියුලා එක. නමුත් ඒකට සාරිපුත්‍ර සාංශයේ ඇයි සාරිපුත්‍ර සාංශයේ ඇයි වේදනා සංඥා චේතනා පස්මනස්කාර කියලා දීලා තියෙන්නේ. අපිට කියන්න පුළුවන් නිකන් මට හිතෙන විදිහට මම මේ මේ මේ වැදගත් උත්තරමයන්ගේ ප්‍රකාශන මම වීටෝ කරන්න හදනව නෙවෙයි නිෂේධන කරන නෙවෙයි කාම ලෝකයේ ඉන්නකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි. රූප සංඥාවට ගියාට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තමයි. ඒ ධර්මවල පෙළ ගැස්ම භාවනා නොකර නැත්තම් කාමයට නතු වෙලා කාමයට මේ දාසකම් කරන හැටි තියෙන පස්ස වේදනා සංඥා චේතන තමයි ඒකවත් ඌට තේරෙන්නේ නැහැ. මොනවාද මේ? චෛසික ධර්මේන පස්ස වේදනා සංඥා චේතන ඕනේ පිරිමි කරන ගෑණියගේ පස්ස අන්න තේරෙන. අල්ලන්න හරි ආසයි. එතකොට වේදනා සංඥා චේතන අහු වෙනවා. බෑ. ඉතින් ඒ විදිහට මම දෙන්නේ මේ ධර්මවල පෙළගැස්ම භාවනාවේදී වෙනස් වෙනවා. සතිය කියන එක අට පොලක හැවාරිනවා. පරිණාමය වෙනවා. මේ ධර්ම પરම්පරාව නැත්නම් මේ පසපංචම ධර්ම කියලා අපි ධර්මෙ පෙන්වන්න හදන එක අල්ලලා තියෙන අඩියම තට්ටුව. කාම ලෝකේ. වැරදි නෑ. මේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් නම් මේ පටන් ගන්නකොට නම් පස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි. ඒ බුදුන්ට පින් සිද්ධ වෙන්නේ, සාරිපුත්‍ර සංසාරෙට පින් සිද්ධ වෙන්නේ, අටුවාචාන් වහන්සේට පින් සිද්ධ වෙන්නේ තමයි. භවනා කරගෙන කරන යට මං අල්ලන්නේ මට ඕනේ දේ. අරමුණු රාශියක් දුන්නාම මගේ හිත යන්නේ මූල කර්මත්තාන්නම නෙවෙයි. චේතනාව විසින් මාව ගෙනියලා. ඉතින් ජෝබී වික්‍රමෙන් ආපුවාම මොකද්ද ඇයි මාම ඔබ දැනගෙන මේ වෙඩි කුපරතන ගියේ කියලා? ජෝබී වික්‍රම පොඩි කාරේ කියනවා ගියා නෙවෙයි පුතේ ඉතින් ග්‍රහය අරන් ගියා තමයි කියේ. අපිටත් වෙලා තියෙන ඔච්චර ඌ ගල්විඩි දාන එකෙක් ගල්විඩියපත් වෙන්නේ නැතුව ළඟට යනකොට පිපුරුවා. පිපුරුවසේ හොම්බකට ගියා. බොඩි එකත් එක්ක කතා කරලා කියන දැන් ඉතින් මොකුත් කරගන්න බෑ වෙඩි ලක්කපත් වුණා පුතා ඉතින් මාමේ උඹ මොකටද වෙඩිපත් වෙන තැන ගියේ ඉතින් පුතේ ගියා නෙවෙයි ඉතින් දන්නවනම් යන්නේ නැහනේ වෙඩිපත් වෙන ග්‍රහය අරන් ගියා ඉතින් මට ඵලයන් කිව්වා බලන්නපත් වෙන්නේ නැසලා බලන්න ගියා ඒ නිසා අපි දැනට යමක් තෝරලා තියෙනවනම් ස්පර්ශ කළා තේ ස්පර්ශ කරපු හැම දෙයක්ම ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා අපේ හිත තෝරලා තියෙන්නේ ඒ නිසා සංඛාරපච්චා විඥාන වෙලා ඉවර සංඛාර කියන චේතනාව චේතන අනුව තමයි අපේ විඥානේ පහළ වෙන්නේ. අපි ඒකට වග කියන්නේ කියාට ඒ වෙනකොටත් එයා වේසකමේ ගිහිල්ලා ඉවරයි. විශ්වාස කරන්න බෑ. ඒ විශ්වාස කරන්න බැරි ලස්සනම ගැහැල්ල විඥානයේ දරුවේ චේතනාව නමුත් ඒ දරුවා තමයි විඥානේ පාලනය කරන්නේ. විඥාන කියන්නේ හිත, චේතන කියන්නේ චෛතසිකයක්. චෛතසිකයේ විසින් ඒක පාලනය. ඒක රාජ්‍ය තන්ත්‍රයේ අත්‍යවශ්‍යයි. රජුරෝ විසින් පත් කරන ලද ඇමතිවරුන්ට රජුරෝ එහුම්කම් දෙන්න ඕනේ. නැත්තම් රජුරවන්න වෙන්නේ ප්‍රේමදාස මහත්තයාට වෙච්ච දේ. පාරමෙත මැරෙන්න වෙනවා. සිකියුරිටි කියන්නේ ආන්න ඕනේ මම රජුරෝ බව. හැබැයි හැබැයි සිකියුරිටි කියන්නේ ඉස්සලා යන්න එපා. සිකියුරිටි කරපත් කරන්නේ මම. ඒගොල්ලන් කරන්නේ තියෙන්නේ රජුරන්ගේ ආරක්ෂාව දෙන එක. රජුර ගැන තෝ කවුද අරස ගන්න මමත් අරස ගන්න තෝ ඔතට ඕනේ මම මම බලන්නේ කිව්වොත් අරසාව නැහැ. ඒ නිසා මනස අපි කියන විදිහට විඥානේ වැඩ කරන්නේ සංස්කාර කියන දේ අහලා චේතනා කරන දේ. ඒ නිසා අපි මේ කරන දේවල් වලින් 100 කීයක් අපි හිතලා කරනවද? දැන් ඇබ්බැහියට කියනවාද කියලා බැලුවොත් අපි තන්නේ කර දාසකමක් කරනවා. අපි තන්නේ කර කාගේදෝ න්‍යායපත්‍ය ගන්න කරලා ඉවර වෙලා අයියා වගේ අපි ලේසියටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කරුණු කියනවා නැත්තම් හදලා කියනවා. ඔය තමයි ඩල් සයිකොලොජි කියන්නේ. ඉතින් ඒ තැනට යනකම්ම ඥානන් සංසය අපිට ඇත්තටම ඔක්කොම තොරතුරු සපෙලා දෙනවා. සපෙලා දෙනකොට මේ පටිච්චසමුප්පාදේ වේදනා නිසා මේ චේතනා නිසා පස පානොත් පස නිසා චේතනා පානොත් කියන මේ රෙසිප්‍රොකැලිටි එහෙම නැත්නම් මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය මෙතනදී දක්ෂ විදියට ඥානන් සංසයක ඉදිරියපත්ලා නැහැ. ඉදිරියපත් කරන්නත් බෑ මේක මේ කරුණ ඉදිරියපත් කරන යන වෙලාවනේ පැතිරිලා වන්න පේනවා. මේ ස්වාමීන් වහන්සේම concept and reality පොතේ මේක දැන් සිංහල දාලා තියෙනවානේ. පස්සේ නිසා යම් මේ පසපච්ච වේදන යම් වේදේති තං සංජානති තං සංජානති තං විතක්කේති යම් විතක්කේති යම් පපච්ච පපංචේති යම් පපංචේති පපංච තතෝනිදාන පුරිසං පපංච සංඥා සංකා සමුදාචාර ලස්සනට කියලා දෙනවා ස්පර්ශය තමයි මුල් වෙන්නේ කියලා. ස්පර්ශයේ විල්ලීම නිසා පපච්ච සංකාවන් වලට යට වෙන හැටි. ඒකට ස්පර්ශය තමයි ඉස්සරහින් තියෙන්නේ. හැබැයි පසුකාලීන දේශනවල පැහැදිලිවම තුන් හතර පොලක උපහාසාත්මක වෙනවා පස පස්සට දාන්න වෙනවා. පස නෙමෙයි ඉස්සරහින් තියෙන්නේ. පස නෙමෙයි ඉස්සරහට එන්නේ මේ වේදනාව. වේදනාව පස්සේ චේ වේදනා සංඥාවක් දෙනවා. වේදනා කරන ඔක්කොම ස්පර්ශ කරන්න ඉස්සරලා. මම මේ දේ අල්ලන්නේ ඉස්සරලා හැමදේම මෙයාට මේ නම කියන්නේ මෙයාට මේ නම කියන්නේ මෙයා හොඳයි මෙයා නරකයි කියන එක ආරූඪ කරලා ඉවරයි. ඊට පස්සේ යනවා චේතනාව පහළ වුණාට පස්සේ තමයි ස්වයංවරේ සිද්ධ වෙන්නේ. ඒ ටික මගේද මගේ නොවේද කියන අදහස තමයි conceptuality එක කියන්නේ. මේ දේ කවදාහක්වත් පුතත්ජනයට පේන්නේ නැහැ. රහතන් වහන්සේටවත් පේන්නේ නැහැ. පේන්නේ බුදුහාමුදුරන් විතරයි. මේක මේ තණ්හාවට ඉස්සලා තියෙන කැලලනේ. tire පිටිපස්සේ තියෙන. මොසරෝචන්සේ විස්තර කරා. සර්වචන්සික විස්තරේ සාරිපුත් සුනස් දැල්ලුවා. හැබැයි රේකී ක්‍රමයට කියන්නේ. පස්සේ ඉස්සරට දාලා කිව්වොත් චේතනා තුනේට දාලා තව තැනක කියන්න වෙනවා වේදනා ඉස්සරහට දාලා සංඥා චේතනා ඊට පස්සේ පස්ස පස්සට දාලා. එතකොට මේක මෙහෙම ආරහට යනවා. ඒකට මේ පොත් නෙමෙයි වගේ පොත් ලොයිට් වැඩි ලොකු පොතක් ලියන්න වෙනවා. කොහොමද මේ தත්තේට යන්නේ? මම හිතන විදිය තමයි කාම ලෝකයේදී පසපච්චා වේදනා තමයි. يعني පටන් අර ගන්නවා. නමුත් අර රූප සංඥාවට යනකම් කියන්නේ ආනපන ගෙවෙනකම්ම භාවනා කළා. ඒක හොඳටම Tamange හැබෑ නිවහන බවට පත් කරගත්තට පස්සේ එයාට සිද්ධ වෙනවා මේ තියෙන සද්දක් දැනෙනවා වේදනක් දැනෙනවා හිතවිලිත් තියෙනවා ආනාපානෙත් තියෙනවා හිස්තනක් තියෙනවා තෝරන්නේ නැතුව ඉන්න පුළුවන්කම. එයා ඉදිරියට යන සද්දවිල කියනවා මගේ මට වුන් කන්දිවා. වේදනාව කියන මේ කවුරුද ගැරපා. මේ හිතවිලි ඇවිල්ලා කතා කරනවා. ආනාපාන තියෙනවා. ඒතර හුඟදිනේ කන සද්ද මම දැන් මොකද්ද කරන්න ඕන? එහෙනම් සැකනම් ආනාපානේ බලන්න. සැක නැහනේ. චේතනාවට තනන් දෙන්න එපා. තෝරන්න එපා. එතකොට වෙන්නේ පටිච්චසමුපාය. තෝරන්න නැති තාක්කල්, චේතනා නැති තාක්කල් හසුරුවන් නැති තාක්කල් මමයා නැති තාක්කල් මාන්නේ නැති තාක්කල් තෘෂ්ණාව දා 100ක් කොට සම්පද යන්නේ. ඒක මේ සෝවාන් වෙච්ච පුද්ගලයාට තේරෙන්නේ බබා වැත්ත. නමුත් උපත්ති හැම කෙනා ළඟම තියෙන එකක් ඕක. සෝවාන් වෙච්ච කෙනා විතරයි අරව ටික අයින් කරලා පටිසම්පාදයේ ස්වභාවය වෙන්න. ඒක තමයි ටාවිසම් කියන්නේ. ඒ ස්වභාවිතෙට ඉඩ දීලා බලන්න නේද මාන්නේකුත් නැහැ තෘෂ්ණාවකුත් නැහැ මමයක් නැහැ. කරන්න බෑනේ. කරන්න බෑනේ. අපි අහනවනේ. ඒකට මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මේක මොකද්ද? මේක සමතේද? මේක විපස්සනායි මේ මේ මේ කතා කරන මිනිහට කතා කරන්නේ ඌගේ විඥානයේද කතා කරන්නේ කියලා කර්මස්ථානචාර වලට තේරුනේ නැත්තම් ඌට බණින් ඉඳී තියෙනවා. කරන්න බෑ. උතින්ට යනකම් උතින්ට යනකම් මේ බ්‍රාහ්මනාගම ගිහිල්ලා තිබිලා තියෙනවා. ජනජ පැවිදෙන්න ඉස්සෙල්ලා ආලාර කාලාම උතින්ට යනකම් ගිහිල්ලා තිබිලා තියෙනවා. ඒ නිසා අපි මේ විහිළු කරන්න බෑ. උනාසේ එතෙන්දි මැදල්ලා නැතුව ඉන්න කියලා කතාවක් කිව්වනේ. උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අරගොල්ල කිව්වා අන්ත දෙක අතහැරලා අද්වෛතය අල්ලන්න කියලා. ද්වෛතය අතහැරලා අද්වෛතය අල්ලන. ඒක තමයි අද්වෛත වේදාන්තය කියන්නේ. ඒක අතහැරලා මම දැන් බෞද්ධයත් මම අල්ලලා ඉන්නේ. සිංහල බුද්ධාම කියනවා, රාමඤ්ඤනිකාය කියනවා, සියන්නිකාය කියනවා අල්ලක් ඉන්නේ. ඔතින් ගියාට පස්සේ මම දෙපැත්ත අතහැරලා එක වෙනම කතාවක්. මෙදා තහිනවා කියන එක තමයි සීදීනස ගැනීම කියන වචනේ පාවිච්චි කරන්නේ. epistemological suicide. ඥාන විභාගීය සීදීනස. ඒ කියන්නේ ජීවත් වෙද්දී මරණය පිළිගත්තා. කරන්න බෑ. මොකද ඒ කෙරෙන දෙයක් කරන දෙයක් නෙවෙයි. ඉතින් එතෙන්ට යන්න පුළුවන්ද දේශනාවකදී අපි පුළුවන් තරම් උත්සාහ කරලා ලේඛනයක යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ කියන දේ තේරෙනවද වෙන කාටවත්? එහෙම නැත්නම් sannivedana වෙනවද කියලා. තේරුම් ගන්න සුදුසුකමක් ඕනද නැත්නම් අකුරු වලින් විවස්ථාවේ ව්‍යාකරණ වලින් භාෂාවෙන් පුළුවන්ද කියලා ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අපි මං හිතනවා මේ නිවන නිවීම දේශනාවේ කතා කරනකොට මේ පොයින්ට් එක තමයි සාකච්ඡා කරන්නේ. යෝගාවචරයට එනවා භාවනා පටන් ගන්නකොට නෙවෙයි. අරමුණ අල්ලගෙන අරමුණ හුදුට හේම කරනවා කියලා කියනවා. අරමුණ දපින දමා ගන්න. නැත්නම් අරමුණ මේචල් කරනවා. දා වචනක් තියෙනවා මොකක්ද අපේ පැත්තේ කීකරු කරගන්න. හොඳට කීකරු වුණාට පස්සේ අරමුණ නැත්තර නැති මට්ටමට යනවා. හිතන්න එපා නැති උනා කියලා. ගණ්ඩ යන්නත් එපා. මේකෙද ඉන්න ඕනේ. එතකොට එන සද්දෙද ඉන්න ඕනේ. ගඳේ ඉද රසේද වේසේ මොකේද කියලා අහන්න යන්න එපා. ඔතන චේතනාව පහළ කර ඉන්න පුළුවන්. තෝරන්න නැතුව. අරකද මේකද කියන්නේ නැතුව එහෙමනම් එයා ඊට කලින් ලෑස්තිලා යන්න එපා. ඒවතෙන් ආවොත් මම චේතනා කරන්නේත් නැහැ, ප්‍රකල්පනා කරන්නේත් නැහැ, අනුසයට එන්න දෙන්නෙත් නැහැ. වේදනාවක් ආවත් පරණ කර්මයක් වෙන්නේ නැති කියලා මගේ නෙවෙයි කියලා. මම නෙවෙයි කියලා ඉන්නවා කියන එක දැනගෙන ගියොත් ගන්න පුළුවන් නොගෙන ගියොත් යන්න බෑ මෙන්න මේ දැන ගැනීම ඒක සාක්ෂාත් කරනවට වැඩිය වටින එකක් කියන්නයි සම්මාදිට මුලින් කියලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක දැනගෙන ගිය කෙනාට ඕක නිතර හම්බ වෙනවා. හම්බුනොත් එයා දැනගන්නවා මේක මෙතෙක්කල් හම්බුණා මේක කම්මැලිකමක් බය අඩුකමක් කියලා අතහැරියා. නෑ මම මේකට ලෑස්තිලා යනවා කියලා. ඉතින් ලොකු සාන්ති කියනවා දවසක සෝවන් වෙච්ච දවසේ එයා ආවර්ජනය කළා බැලුවොත් අර තියෙන ඉඳගන්න ඉස්සෙල්ලා මගේ හිතේ මේ ලෑස්තිය තිබිලා තියෙනවා. මේ වගේ දෙයක් ආවොත් මම මේකට කක්ක දාන්න නැතු. උකට යන්න අරින්න ඇති ලැඟීම තිබිලා තියෙනවා. හැබැයි ඉඳගන්න වෙලාවදී ඒක අවබෝධ කරලා නැහැ. සෝවන් වුණාට පස්සේ ප්‍රත්‍යක්ෂ කරනවට තියෙනවා. මගේ මේ සූදානම් ශරීරය කියලා කියන්නේ ස්කවුටින් වල ඉස්සෙල්ලාම තියෙන්නේ be prepared කියලා එක. vigilance කියලා එක. අන්නේ vigilance තමයි ඥාන දහමවල දෙන්නාලා. කොච්චර භවනා කරත් ඒ ලෑස්ති නැත්නම් තෑග දුන්නට ගන්නෑ නේ. ඒකෝ ආනපානේ වෙන්නේ. නැත්නම් වේදනාවට බයිනවා. එහෙ නැත්නම් සද්ද ගැන කතා කරනවා. එහෙම කරලා තමයි අතාරින්නේ. ඒක නිසා ලෑස්තිලා යන්න ඕනේ මේ වෙලාවේදී නේ. මේ වෙලාවේ ඉන්නේ අපේ හිත ඉඳුරංගේ. අරක ඉන්ද්‍රිය බද්ධ නැහැ ඥානය. අරමුණ ඔක්කොම ගෙවුනට පස්සේ පටිසම්පාදේ ඉඳ දෙන්න ඉඳ දෙනකොට බලන්නේ නැහැ. පෙනීමක් තියෙනවා. ඒ දේ පේන එකක්ද, ඇහෙන එකක්ද, ගන්ධ රස පහස මොකුත් නැහැ භවයක් තියෙනවා. මෙයා නංවනම් දාන්න හදන කහ පාට දැක්කා, අධ්‍යක් විතර දැක්කා කියලා. මොන දැමත් එකම ශක්තියක් එතන තියෙන. ඒක සෝවන් වෙන්නේ ඉස්සලා තියෙනවා. වින් කරගන්න බෑ. කාමයට තියෙන ආසාව නිසා තමයි අපේ හිත පූර්ව අගයන්ගේ සංඥාවලින් පිරීලා තියෙන්නේ. දැනගෙන සංඥා දාන්න ඒක තමයි සබ්බ ලෝකයේ අනබිරත සංඥා. ඉතින් මම හිතනවා අපි විෘත් සාකච්ඡාවට යන් කියලා මේ මම අවශ්‍යපු ඇවිස්සිල්ලෙන් මම කැමති මේ මම කරන හැමතැනම ගියාම කරන කතාවමයි මේ කෙරෙන්නේ. ඒ නිසා මට මට මගේ පැත්තේ මට පේනවා කන්සිස්ටන්සි එකක් තියෙනවා කියලා කියන දේ ගැම්මක් තියෙනවායි කියලා. නමුත් අනික් කට්ටියගෙන් එහෙම නැති කතාවක් තියෙන පුළුවන්. ඒ නිසා ඒක විචෙන්ට ලක් කරමු නැත්තම් සාකච්ඡාට යොමු කරමු කියලා මම ඉල්ලයි. ඉතින් සම්මාන කරා රූපේ අලලා ඒක බලාගෙන යනකොට ඒකේ රූප සංඥාවෙන් ස්ථාපනය වෙනවා කියලා. ඒකට ඒ අවස්ථාවේ ඉස්ලාම් සංසාරයෙන් සුඛ විඳින අනිකුත් සිතුවිලි ආලෙන්න ගන්නවා කියලා මේ ඉතන සමා නකුත් නොකර ඉන්න ඕන තැන කියලා ඒකට ඒ අවස්ථාවේදී වීරේ රෝල් එක මොන වගේ ස්වයන් ඒ කියන්නේ අවස්ථා දෙකක් සඳහන් කරොත් එක් අවස්ථාවක අපි ටිකක් වීරේ කඩට තියාගෙන ඉන්නකොට අර මම කියලා නිකන් පොඩි ගැටේකුත් තියාගෙන වගේ සිතිවිල්ල දිහා බලනවා. එතකොට ඒකට අහු වෙලා යන නැති අඩු වෙනවා. තවත් අවස්ථාවක සිතිවිල්ල ඇතුළත නිකන් ගිහිල්ලා වගේ දන්නේම නැතුව ඒක ටිකක් දුර ගිහිල්ලා තමයි සැරිලා ආපහු අර තත්ත්වයට හසු වෙනවා. එතකොට ඔය වගේ අර වීර්ය වැඩි කරලා ඉන්නකොට අරකට යන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හැබැයි එතකොට ටිකක් අර පොඩි ගැච් එකක් තියාගෙන තමයි මමයි සිතිවිල්ලයි කියන පොඩි වෙනසක් තියාගෙන ඉන්න ගැටියක් තියෙනවා. අනේ අර ඔහේ යන්න දීලා බැරිවත් මේ හිත නිකන් අතුලට ගිහිල්ලා ටිකක් දුර ගිහිල්ලා තමයි මේකට වැටෙන ස්වභාවයක් තියෙන්නේ. එතකොට මේ දෙකෙන් ඔය එක දිශානේ. ඒක ඔය සතිය ගත්තත්, වීර්ය ගත්තත්, සංඥාව ගත්තත්, ඔතෙන්ද යනකොට ඔය වීර්ය තුන් පොලක බුදුරජාන් වහන්සේ වර්ණගුවා. වීර જાති තුනක්. හත්තිස් බෝධිපාක්ෂි ධර්ම වීර જાති නවයක් කතා කරනවා. දැන් මොකද්ද ওই වීර්ය කියන්නේ? ওই නවයෙන්ද තුනෙන්ද කොයි වීර්යද ඔය කතා කරන්නේ? වීර්ය කියන තනි වචන දාපු ගමන් අපි අහුවෙනවා කියන්නේ මම යන්නේ. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරද්ධ වීර්ය, පග්ගහිත වීර්ය, පරිපූර්ණ වීර්ය. මේවා සමාන වචන. ආරම්භ කරන වෙලාවේදී පෙට්‍රල් දාන්න ඕනේ, තල්ලු වල කරන්න ඕනේ, ස්ටාර්ට් කරන්න ඕනේ ආරම්භ ධාතුව. අන්තිමට යන පග්ගහිත විරිය තියෙන්නේ පරිපූර්ණ විරියක් මොනවාක්වත් කරන්නේ මොනවාක්වත් කරන්නේ ඔක්කොම සේවකයෝ ටික දන්නවා සර් ද ඔෆිස් එකේ ලොකු සර් ඉන්නේ කාටවත් කියන්න ඕනේ නැහැ නේ කෑ ගහන්න එපයි කියලා. ලොකු සර් කියලා තියෙන්නේ. කඩදාසි කියලා බිම දානට බිම දානකොට ළඟට ආපුවාම සමාවෙන්න. කොහෙන්ද ලොකු සර් කතා කරන්නේ නැහැ. ඒක විතර කරන්න පණ්ඩිත සාංශ විතර දක්ෂ එක. ඒ කියන්නේ වීරිය එන්නේ පරිණාමය යන හැටි විතර කරන්න. කවදාකවත් මම දැකලා නැහැ. කියන්නේ ආරම්භ ධාතු වීරිය නික්කම ධාතු වීරියට යනවා වැඩේ අදිනකොට. දැන් අපි ඉන්නේ නික්කම ධාතු. ඊට පස්සේ පරිපංක මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වීරියට අප මොකක්වත්ම කරන්න ඕනේ. මොකක්වත්ම කරන්න ඕනේ කරන දේ වෙනවා. මොකද ඉතිහාසයක් හදලා තියෙන, B teams හැදිලා තියෙන. කන්ස්ටිටියුෂන් එකක් තියෙනවා, ටයිම් ටේබල් එකක් තියෙනවා. ඉතින් කවුරු හරි ගිහිල්ලා gediya ගහන්න එන්න ඕනේ නෑනේ ලොකු සර්. පියන් gediya ගහන. ඒක තමයි අපිට තේරුම් ගන්න. හරි අපි අර එක්ක සද්ධාවේ එක්ක සතියේ. එහෙම නැත්නම් සංඥාවේ. එහෙම නැත්නම් වීර්යය අර එකක් අල්ලගෙන තටමඬ ගත එක මැරෙන ගමන් අන්තිමට නම් තටමන. එහෙම නැත්නම් මුලදීම තටමන්න නැතුව නිකන් ඉන්න පටන් ගන්නවා. කරන්න බෑනේ. يعني වීර්ය විපරිණාමයටපත් වෙනවා කියන එක. වීර්ය තමයි වැඩිම විපරිණාමයටපත් වෙන ධර්මයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සතර සම්‍යක් ප්‍රදන් වීර්ය වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලේ ඊට පස්සේ වීර්ය සම්බොජ්ජංගේ වීර්ය සමාංගය වීර්ය අංග ඉතින් ඒ ඔක්කොම එතකොට වීර්ය ඉද්ධිපාද ඉද්ධිපාද වල සතියට ඉස්සරහින් ඉන්නවා වීර්ය ඉද්ධිපාද වල සතියට තැනක් නැහැ වීර්ය නම පොලක සඳහන් වෙනවා ඒ වෙස්ට් එක වීර්ය කරන්න ඕනේ නැහැ කියන පැත්තෙන් අල්ලනවා නේ ඌ නිකන් ඉන්නවා ඉපදිනකොට මෙවන් දැකලා තියෙන්නේ පොඩ්ඩක් සුවිප් එක වගේ පොඩ හූරලා බලන්න කුරුළු බලනකොට ජය අංක ලැබුණොත් එච්චරයි. දැන් සූරාලා බලන්න කියලා හින්දුවක් තියෙන්නේ. පොඩි කෙනෙක් පොඩි එකයි හින්දුව අහලා තියෙනවා. අවුරුදු 9 ක ඉතර කොල්ලෙක් ඒ බොලෝ ලංකාවේ ජනප්‍රිය වුණා. ඈ? පොඩි එක? ඔව් සූරාලා බලන්න එයාව අරගෙන මං හිතකොට නාත්තන් ඉන්න වෙලාවේ කුසල තියන්න ඕන කෝ. මේ මේ මේ සුවිප්පු කරන කොල්ලෙක්. පුංචි වෙලෙන්. ඈ? පුංචි වෙලෙන්. පුංචි වෙලෙන් දා. ඉතින් අපි හිතනවා ඉතින් වෙස්ට් එකේ හරියට කියනවා ඌව කරන්න ඕනේ නැහැ. මේ නිකන් ඉන්නකොට නිවන් දකින්න නිවන් දකින්න ලයිස්තලේ බකන් නිලා නින්නකෝ. බකන් නිලායි. මැස්සෙකුට පුළුවන් ඌව කඩන්න. කැස්සට පුළුවන් ඌර කඩන්න. ඒ විලාදි ගහනවා එහාට ගහනවා මෙහාට ගහනවා කරලා මැස්සෝ කපන්න උන අර පික්චර් එකක් දෙක වීඩියෝ ක්ලිප් එකක් තියෙන්නේ. ගහන මැස්ස එදින එක දෙකට කරන. දෙකට මැස්සෝ දෙන්නේ එක්කන. ඌව ගහනවා හතර වාට චස් ගාලා මැස්සෝ අට දිනක් කරනවා. ආ එන්න වැඩි. අන්තිමට ගියාට පස්සේ කිසිම තරගයක් නැහැ. අරමුණු තියෙනවා. එතන ගියාට පස්සේ වීර්යය ඉන්න බවට පාර්ලිමේන්තු වෙන සෙන්කෝලේ කියන කල දෙන්න. ඈ? ඒ සෙන්කෝලේ කිසිම බලයක් නැහැ අප්‍රාණිකයි. සෙන්කෝලේ තියෙනවා නම් සභා නීති රකින්න ඕනේ. මේකට සෙන්කෝලේ අයින් කරනවා. සභා නීති නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුව නෙවෙයි. සෙන්කෝලේ කියන්නේ පණ නැති කෙනෙක්. ඔකේ වීර්ය පණ නැත්තන්ට යනවා. වීර්ය ඉස්සෙල්ලා ආරම්භ වීර්ය කියලා කියන්නේ රොකට් එකක් යනකොට ඉන්ධන වලින් 80ට 80ක් පුච්චනවලු පළවෙනි 76 විතරක් ගන්න. 70 කෝටි ගානක ගමනක. අන්තිමට යනකොට ඉන්ධන ඕනේ නැහැ. ඒක කාටවත් තේරුම් ගන්න බෑනේ. දැන් බුදුජාණන් වහන්සේ වෙන්නේ ඉස්සෙල්ලා මහබෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය ලොකු ස්වාමීන් වහන්සේ වෙවුලනවා ඒක කියනකොට. වෙවුලනවා ඒක කියන මාර පරාජයේදී ඔක්කොම දාලා ගියා. කවුරක්වත් නැහැ. මාරේ ඇවිල්ලා කිව්වා උඹට අයිති නැහැ. මේ බුදුන්ස ෆයිට් එකට ගියා. ওই බොම බිම අයිති නැහැ කිව්වා. බුදුන්ස කෝමගේ ඇසිස් මස්ලේ දන් දීපුවා. කඳුළු හෙලපුවා මහ දාගරට වැඩි වැඩි. මගේ යට විතරක් මේ බාර පර්වතයට වැඩි. ඒ නිසා මෙතන හිට පිට කවුරක්වත් නැහැ. අනේ මහ පොළොව දණීවා මං කරපු මේ වැඩි කියනකොට හිට පිට නැති මහ පොළොව විතරයි ඒත් මාර්යා නැගලා හිටපු ඇතා හිතුවා සුනාමියක් කියලා. ඌ දිව්වා. එතකොට මාර්යා අරගෙන නේද? කට්ටිය හිතුවා මාර්යා පෙරදිලා යනවායි කියලා. මාර්යා පෙරදුනේ නෑ. නැගලා හිටපු ඇතා බය වුණා. ඉන්සාව උතෙන්ද යනකොට මොනම එකක්වත් නැහැ. මොනම දෙයක්වත් නැහැ. වීර්යය තියෙනවා සෙන්කෝලයක් වගේ. ඇට ඕන දෙයක් තියෙනවා. කවුරුත් නැහැ. එයා දන්නවා මේ වීර්යය තියෙනවා. සභා ගෞරවය දෙන සභා රීතිය තියෙනවා. සෙන්කෝලේ අයින් කරවුවට බෑ. ඒකවල සබහානේ නිසා මේ භාවනා කරන කිසිම කෙනෙකුට තේින්නේ නැහැ කාමේදී වැඩ කළ යුතු ආකාරයේ කාම සංඥාදී වැඩ කළ යුතු ආකාරයේ රූපේදී වැඩ කළ යුතු ආකාරය සහ රූප සංඥාවේදී ප්‍රතිපදා හතරක්. අපි මේ එක්කනා කෙරුවට කාමේ ඉන්න මනුස්සය නෙවෙයි කාම සංඥාවට යනකොට. ඇත්තටම දියුණු. කාම සංඥාව එක්කන නෙවෙයි රූපෙට ගියාට පස්සේ. වෙන මිනිස්සේ. එයා නෙවෙයි රූප සංඥාවට යන්නේ හතර දෙනා කල්ැතු මේ හතරම අහලා තියෙනවා. කියන්නේ කාමයේ අපේලාවේදී කාම සංඥාවේදී කරන උපක්‍රම හරියන්නේ නැහැ. එහෙම කිව්වම තේරෙනවද? ඒ කියන්නේ ඔපරේෂන් එකදී ලෙඩා මයිල් ගාලා ඔපසීනති කරලා ගත්තට පස්සේ කර යුතු කාරණා ඔපරේෂන් එකේ මයිල් ගන්න ඉස්සලා කරන්න ගියොත් බෑ. මයිල් ගහන්නත් බෑ උපකරණ වලින්. මයිල් ගන්න ඕනේ කල් ඇතුව. සීනති කරාට පස්සේ ඉතාම සියුම් ඒසනි සලාකා කියලා පොඩි පොයින්ටර් එකකින් වැඩේ. මේක ස්නායුක ඔපරේෂන් එකේදී මයික්‍රොස්කෝප් එකක් අරද පැය 11ක්. ස්නායුව සහ ස්නායුවේ වටේ තියෙන ෂීට් එක ඔතන්න ඕනලු. ඔට්කස හරි මෙහෙම තියන්න විතරයි ඕන. වෙන මොනවක්වත් කරන්න. ඒගොල්ලෝ වැවෙනවා. ඊට හෙල්ලෙන්නේ නැතුව තියන්න. අපි පයිප් එකක් ගැට ගහනකම් මෙහෙම තියලා රබර් පටියෙන් වෙලන එක හිතන්නේ. ඒ ටික කරන උපකරණ පුළුවන් ද ලෙඩාට ඉන්ජෙක්ෂන් කරලා සී නැති කරලා සුද්ධ කරන්න බෑ ඒක වෙනම කතාවක්. ඉතින් අපේ භාවනා කරන්න ගියාම අපිව මුල් ටික අගෙක් කරන්න දානවා අගෙක් කරන මුල් එක කරනවා. එතකොට කියන්න සහ දේශනා කරන්නත් කිසිම අවස්ථානුකූල සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා වීර්යය උතෙන්ට යනකොට පරිපූර්ණ වීර්ය බවට පත් වෙලා ඉවරයි. එහෙම නැත්නම් පන්සිවාර්ථ කියනවා තට්ටු හතක් තියෙන බිල්ඩින් එක ගැමියෙක් ඇවිල්ලා උප්පෙන දහතිකයක් ගන්න හදන වැඩි. ඉස්සල්ලාම දැස ගේට්ටු එක බැනලා ඉලව ගන්නවා. මුතු දුවගෙන යන්නේ ආපහු. <coughs> යන්න අද ගේට්ටු වල යොප්ල ගෙහෙන්න නැත්නම් ඉන්න වැටෙනවා අපි ගනහද. හොඳ රාලාමෙන් <coughs> මම කියවනේ. පහුවෙන්දලා ඇප්ලිකේෂන් එකක් ගත්තා පස්සේ එතන ඉන්න පියන් මට මෙච්චර ගාන කොනෝ නිකන් දෙන්නේ මම මම ගන්න. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක පුරලා නොතාරිස් කෙනෙක් ගාඩ කියලා කියන මම උන්ලට අකුරුත් බෑ ඕයි. මේව කරන්න එහෙම සෙල්ලමක් නෙවෙයි. කීයක් කරේ දෙනව වෙන්නේ. ඌ ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆිල් කළා. ඊට පස්සේ පහින ඕන පීඑන්ට දෙනවා. පීඑන් ගෙන් ගිහලා ලේකම්ට දෙනවා. කොහෙන්ද ආවේ? ආ දවස් තුනක් විතර යන පස්සේ නෝ. ඊට පස්සේ ආය දවස් තුනම එන්න ඕන. අර සූ කතාවල කියන මේක නෙමෙයි කවුලෝ එහා කවුලෝට දානවා. මේක මේ ගෑනු කට්ටිය මේකේ පිරිමි එක. ඒකට ගිහිල්ලා ඔහොමම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට සීසී ගාවට ගියාට පස්සේ අර බලනට ඔක්කොගෙම අස්සන් තියෙනවනේ සීසී අස්සන් දැන් මෙයා යන්නේ සීසී ගාවට යන්න ෆුල් රෙස්පෙක්ට් පිටායි අර ගේට්ටු එක ඔච්චර හැරෙනවා සීසී කොච්චර හැරෙන්න එපා අනේ මිනිස්සයා මොකුත් නැහැ ඇයි තමයි හිටගෙන ඉන්නේ ඇස්සේ මගේ ඇප්ලිකේෂන් තමුසු ඕනේ ඔය එක දැවිලා තියෙන මං සංගල ඉවරයි ඊපස්සේ පස්සට යන්නේ හෙට එනවා එජී එනවා ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වයසේ නාල පිරුවට ඇඳගෙන අරේ මේ කරලා යනවා. දැන් ඒජියෙන් අසන ගන්න අමාරුනේ. ඒජියෙන් මූණ බලන්නේ නැහැ. යපන සීසී අස්සම් කරලා තියෙනවනේ. ඉවරයි. එයා හිතන්නේ ඒජියේ බලන්න අර අර අර කටු කන බල්ලගේ දර මොකුත් නැහැ. ළඟට ඉනවටවත් කැමතිත් නැහැ. එතකොට එයා බලන්නේ එතකොට ඒජියේත් වැඩි බලය තියෙන අර ගේට්වේ ඉන්න මිනිහාට කියලා බැලුවොත් නාගයාගේ පැත්තෙන් බලනකොට කාටද වැඩි බලය තියෙන්නේ? කොහොම බුද්ධාගමක් නැද යන්නේ? ඊජිර කවදාකවත් බෑ ඊජි අසං කරනවා දැන් යටහත් සේවක. දන්නවද ඉංග්‍රීසි ක්‍රමයට අසං කරනකොට? ඊජි අසං කරන්න ඕනේ මීට යටහත් සේවක කියලා. කාටද මේ අර රැවුල ගාගෙන මුලක් කාගෙන එන මිනිහට ගේට්ටුවේ ඉන්න මොරකාරයා අද තියෙන ක්‍රමයේ උඩට ගියාට පස්සේ තේනවා අපිත් ඔතෙන් ගියොත් අපිත් ඔච්චරම එචයි වීර්යයේ මාර්ගේ යන හැටි බලනකොට බියුරෝක්‍රැට් කියලා මේකට කියන්නේ. නිලධාරි වාදේ කියලා. අපි කොහොම හරි අර මිනිස්සයා දුරුවන් කරන්න මොකක් හරි පිස්සු බල්ලෙක් දාගෙන, කටු කන බල්ලෙක් දාගෙන ව්‍යාපස්තාවක් හදාන නීති දාන්න හදනවා. වෙන්න ඕනේ වැඩි කොහෙද? මම ඉතක වීසා ගන්න ගියාම ප්‍රශ්න කරනවා. ගියොත් එනවා දානම්බන හින සෙල්ලම් ඔක්කොම ඉතින් මම ඉතින් කරවන ගනකොට එතකොට වීසා ගහලා ඉවරයි. පොට් එකක් දුන්නා. විස ගහලා ඉවරයි પાස්පෝර්ට් එකේ විස ගහලා අතේ තියාගෙන උ ප්‍රශ්න අහනවා. නිකමට හරි අරුග හිටන රක්කන එකක් කිව්වයි කියලා හිතන්න. එතකොට ඕනේ උත්තර නෙවෙයිනේ. අනේ සර් මෙහෙමයි ඒක නම් මම දන්නේ නැහැ. මේ එහෙම කියලා හරියන්නේ නැහැ. මේ මෙන්න මේක උත්තර තුනත් කොයි එකද දෙන්නවද? සර් කොයි එක දුන්නොත් හරියයි කියලා සෑර් හිතන්නේ. අයිතෝරු කියන මේක මෙහෙම කියනවා මෙහෙම කියන්නේ නැහැ. හරි ආ මෙන්න බලන්න. ඔය මේ මේ අපිව තටමැව්වට නිවනේ ඔය කිසිම තීරුම් බේරුමක් නැහැ. අපිට කරන්න බැරි අපි මේ එතෙන්ට යනකම් පාරේ ඉන්න මේ ආරච්චලලා ඉන්නවනේ. පිස් කටු කන බල්ලෝ ඉන්නේ. ගේට් වල මුරකාරයෝ මුංගේ ගෙම්පර්. ඒක තමයි ආගම කියන්නේ. ආගමනික ගෙම්පර් එක එකක් නෑ නිවෙන්නේ නෑ මේ කියන්නේ සෝවාන් වෙනකොටම මුළු ධර්මෙම තේරෙනවා කියලා මේකේ කියනවා. සෝවාන් මාර්ගත්‍යයට තේරෙන්නේ නැද්ද? පළත්‍යයට විතරක් තේරෙන්නේ. මාර්ගත්‍යයක් තියෙනවා. මාර්ගත්‍යය දැනගන්න ඕනේ. බෝධිස භාවනා කරපන් දන්න දහංගට දාලා අරමුණ ගෙවෙනකන් ගිහිල්ලා. ඊට පස්සේ කොච්චර අරමුණ තිබුණත් කියන්නේ. සියුම් අරමුණ තිබුණත් තෝරන්න බේරන්න අදිෂ්ඨාන පහල කරන්න එපා. ඒ උහි ඉන්න බලපන්. එතකොට වෙන දේ තමයි පරිසම්පාදේ කියන්නේ. ඒ කියන්නේ day to day unsatisfactoriness. ඒ දිනින්දා දුක්. මන කම්මැලි ඕක තමයි සත්‍ය ඒක ඕක තමයි දුක දතිය කියන්නේ. ඕරේ බීඩියක් බිව්වම හරියයිද චුංගමක් කෑවම හරියයිද කයිවාරු කෙලපුවම හරියයිද පිච්චරයක් බැලුවම හරියයිද කියන තමයි මාර්යා දෙන්න ලනුව. ඒ ඔක්කොම ජීනිත් ওই පිස්සුවමයි. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියලා. ඌට ඉඳපන් හැබැයි මේ කාම ලෝකේ බෑවක. කාම සංඥාවේ බෑවක. රූප ලෝකේ බෑවක. රූපේ ගෙවන් කිරුවට පස්සේ ඒ හම්බෙන තැනට ගැලපෙන විදිහට ජීවත් වෙනවට කියනවා සූදානම් ශරීරික. ඒ සූදානම් ශරීරයේ සංඥාවදී ඉස්සර වෙන්නේ පස්සේදී ඉස්සර වෙන්නේ වේදනාවදී මොකක්වත් එතකොට අර තියෙන ඒකට කියනවා මේ කාලානුරූප පෙළ ගැස්ම නැතුව යනවා. දේශානුරූප පෙළ ගැස්ම නැති වෙනවා. ඉස්සල්ලා වේදනා සංඥා පස් චේතනා පස්ස මනසිකාර නැත්නම් පස්ස වේදනා සංඥාතේ ඔක්කොම ඉවරයි. ඒ කාලේසා දේශේ කියන පෙළ ගැස්ම ඒ කියන්නේ මේ කාලානුරූප සහ දේශානුරූප පෙළ ගැස්ම නැතුව යනවා. ඒතර මේ පොත් ලියන්න බෑ. ඒතර ව්‍යාකරණයක් නෑ. ඒතර භාෂාවක් නෑ. ඒ නිසා ලියලා දැන් මෙතෙන්දී ඥානන්ද සාන්ති පැහැදිලිවම ලියන්න වෙනවා ස්පර්ශයේ මුල් වෙනවා කිය. ඔප්පු කරන්න එපා දැන්. අඩු ගන්න. විපස්සී බෝතන්වන්සේ ජස්ටිෆයි කරන්න එපා දැන්. ඊට පස්සේ පඩෙන් මේකෙදිත් යනකොට මදුපින්ඩිකේදී පැහැදිලිවම එන්නේ ඒකයි. ඊට පස්සේ සාරිපුත්‍ර සාන්ති ආරේම කියනකොට චේතන සංඥා චේතන පස්ස මනසිකාර කියනකොට අර ලියපේක අනිත් පැත්ත හරවන්න වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ද යනකොට ඔය කාලය සහ දේශය අතර තියෙන පෙළ ගැස්මවල කියලා කියන පෙළ ගැස්ම කියන්නේ සංස්කරණය කිරීම මොකක්වත් නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ නම් විඤ්ඤාවේ වීරියේ පුත්‍රයන්න්සේ මේකේ බේරන වීරියට නම් තුනක් දීලා තියෙනවා. කියන්නේ වීරියට විශේෂණ පද තුනක්. ඒක නමයක් තියෙනවා ඇත්තටම. තුනකට පෙන්වන ආරම්භ ධාතු, නික්ම ධාතු, පරක්‍රම ධාතු. ඒ පීර පරක්‍රම පුද්ගලයා එනකොට ඔක්කොම දුවනවා. දැන් ඇලිමුගටියා එනකොට ණය දඟලන්නේ නැහැ කියනවනේ. ඇලිමුගටියා කියලා කතාවක් තියෙනවා ඒක මම දන්නේ නැහැ මම දැකලා නැහැ. මුගටියා හොඳටම මේවා කරලා කරලා හැලා හිම්බත් කරලා කැලීර ගිහිල්ලා ඇලිමුගටියා කරවුඩුලු තියාගෙන ඒක සුදු පාටයි. නෑ එහෙම ඔලුව පාත් කරා. ආයෙ ඉන්නේ ෆයිට් කරන්නේ. ඒ ඇලිමුගටිය ළඟට එනකොට මුකුත් නැහැ. ඒ වගේම තමයි කාට හරි ඒ එතන බර උරුමකාරය එනවනේ. බලධාරියා බලධාරියා කියන එක නේ හොඳ ලස්සන නායකාරය එනවනේ. ඔක්කොම ඉඩ දීලා ඉන්නවා. කුජල දෙකනේ පහළ වෙලා ඕනෙම දේශයකට ගිය ගමන් ජහඩ පාවඩ දාලා පිළිඅරගෙන රාජ්‍ය පවරනවා. අර තියෙන්නේ අර මේ ගමනෙන් ගමන යන්නේ එකයි. සීනාපති කියනවා ශක්‍රිත රජු වෙනවා කියලා. යා ඒක ඒ ඒ ඒ දීපය ඒ කොදෙව්ව එනකම් බලන් ඉන්නවා. ඒ රජු දුවන ගිහිල්ලා ආර්දනා කරනවලු අපේ රාජ්‍ය වාරගත්තා. මේ ශක්‍රිත හා කියන්නෙත් නැහැ බෑ කියන්නේ ඊගාව කොදෙව්වට යනවා. හැම කොදෙව්වකම අනේ අපි එකට ශක්‍රිත රජු ආවනේ එතකන් මේ යුද්ධ කරලා දිනාගෙන තියෙද්ද රට. දක්විත රජු කවදාකවත් ලේ කඳුලක්වත් හොල්ලන්නේ නැහැ. ඒ නිසා මම කියනවා මම කියනවා සත්‍යය ඉස්සරහට තියාගත්තොත් ඔය කියන මේ කරන ඔය කිසිම දැනුමක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මම දන්නවනම් මම ඉඳගෙන ඉන්න බව. ඉතින් බුදුරෙන් කිව්වා මේ සතිය ඔක්කොටම පුංචි කරන්න හදනවා කියලා. මම කියන්නේ සතියේ තියෙන නිහතමානීකම ආවට පස්සේ ඉතුරු වැටි කෙනා. වීර්යයක් දන්නව කරන්න ඕන දේ. එහෙම නැත්නම් අපි පටිච්චසමුපාදයට තමයි මේ ආමුදුර මට බයින මේ ආමුදුර ස්තුති කරනවා. ඒ තමයි ත්‍රිපටිච්චසමුපාදේ. අනේ පස්සේ කතා කරලා අහනවා. බලන්න බැන්නේ කාරණා තියෙනවා නම් කියන්නේ වේගයක් අවශ්‍ය නැහැ. මට හදාගන්න ඔබන්සි ස්තුති කරලා ඔබන්සි දන්නේ නැහැ මම මේ වැරදි තියෙනවා. ඒ වෙලාව කියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ ආමුදුරන්ට බනින්නයි මේ ආමුදුරට ස්තුති කරන්න ගියොත් පටිච්චසමුපාදේ නැහැනේ. ඊට පස්සේ මම යනවනේ අත දාන්න මේකට. ඒක තමයි අපි ළඟ තියෙන පාහර ගතිය. අපි ඒක සපයන්නේ මේ ඉගෙන ගන්නේ. සල්ලි හම්බ කරන්නේ, ගෙවල් හදන්නේ, ඔක්කොම කරන්නේ මේ මම කියන දේ මිනිස්සු අහන්නනේ. ඒකට පරිසම්පාදේ මුල්ලේ. එනිසා පරිසම්පාදකෙන්නේ එන්නේ නිහතමානීකම.